සිල් සමාදන් වෙන නමස්කාරය කියන්න. ධම්මං සරණං ගච්ඡාමි සත්‍යංපි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිතව සීල සමාදා දවසේදී මම අපේ මහේෂ් මහත්මයාට මතක් කළා මේ විශේෂ මහාන කරුණ ටිකක් තියෙනවා කටියට මතක් කරන්න කියන එක අද මම මේ පෙන්වන්න හදන දහම් ටික ගොඩාක්ම ගැඹුරුයි විශේෂයෙන්ම ඉතින් විසිරුණු මනසකින් මේ විතර්ක සහගත මනසකින් ඇහුවොත් මේක මොන විදිහටවත්ම තේරෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය පළවෙනිම එක තමයි ඕගොල්ලන්ගේ පැත්තෙන් තමන්ගේ මනස හොඳට සංවර කරගන්න වෙනවා. හොඳට තීක්ෂණ නුවණට මේ කියන්නේ මොකද්ද කියන කාරණාව තේරුම් කරගන්න හැම දිනම දැඩි අවධානයකින්ම මේක එහෙම හුවොත් මේ කාරණාව තේරුම් නොවුනොත් තමයි පුදුමයි. Tamanට පැහැදිලි නොවුනොත් තමයි පුදුමයි. එච්චර හොඳට අහනව නම් තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. මෙතෙන්දී මම මුලින් පෙන්වන්නම් බුදුරජාණන් වහන්සේ පිරුම් පාණ්ඩ දිනකට කලින් මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙන ලෝකිත අවවාදයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඉන්නකොට හරි තිරුවන් පාපු කාලෙක හරි කවදා හරි දවසක ඔගලන්ට යම් ධර්මයක් අහගන්න ලැබුණොත් ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන් මම මේක අහගත්තේ කියලා. එහෙම නැතිනම් මුළු මහත් සංඝයාව මෙන්න මේ විදිහටයි මේ ශාසනයේ අර්ථය නිවන් මඟ පෙන්වන්නේ කියලා. එහෙම නැතිනම් බොහෝ භික්ෂුන් වහන්සේලා මෙන්න මේ විදිහට විස්තර කරනවා කියලා. නැත්තම් දක්ෂ වික්ත එක තෙරණමක් මෙන්න මෙහෙම කියනවා කියලා ඔයගලන්ට බණ දහමක් අහගන්න හම්බ වුණොත් ඔයගොල්ලෝ ඒක ගන්න එපා. ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒ අහගත්ත ටික සුත්තේ උතාරේ තබ්බාන විනය සම්දර්ශ තබ්බාන ධම්මපරම් උපනිෂ්ඨ තබ්බාන සූත්‍රයන්ට අහලා විනයට ගලපලා ධර්මයට ගලපලා බලන්න එහෙම බලනකොට සූත්‍රයන්ට ගැලපෙනවා නම් විනයට ගැලපෙනවා නම් ඒ පෙන්වන ධර්මයට ගැලපෙනවා නම් කිව්වයි කියලා කිව්වත් මහා සංඝරත්නය කිව්වයි කියලා කිව්වත් බොහෝ භික්ෂුන් කියනවා කියලා කිව්වත් ඒක තෙරණමක් කිව්වත් ඒක බුද්ධ භාෂිතයක්මයි කියලා ගන්න. ඉතින් ඒක ධර්මයට ගැලපෙන්නේ නැත්නම් විනයට ගැලපෙන්නේ නැත්නම් සූත්‍රයන්ට ගැලපෙන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ කිව්වයි කිව්වත් මේක වැරදිලා. මුළු සංඝයාම කිව්වත් මේක වැරදිලා. බොහෝ වික්ෂුන් කිව්වත් වැරදිලා ඒ කරනවා කිව්වොත් මේක වැරදිලා කියලා ප්‍රතික්ෂේප කරන්න කියලා බුදුමකට වාදය කියලා කියනවා. සතර මහා ප්‍රදේශයන් කියලා කියනවා. ඉතින් කුමන සූත්‍රයන්ටද ගලපන්න කිව්වේ? චතුරාර්ය සත්‍යයට ගලපනවා නෑ. කුමන විනයටද ගලපන්න කිව්වේ? රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය කියන මේ තුන් අකුසල ධර්මයන්ගේ හික්මීමට ගැලපෙනවා නම් කුමන ධර්මයන්ටද ගලපන්න කිව්වේ පටිච්ච සම්පාද ධර්මයට මෙන්න මේ ටිකට ගලපලා සසඳලා බලලා ගන්න කියලා තමයි බුදුහාමුදුරේ දේශනා කළේ එහෙම ගැලපෙන්නේ නැත්නම් බහැර කරන්න කියලා ඉතින් මම ඒ ටිකත් මතක් කළේ අපිට මේ බුද්ධ ශාසනය හදවත තමයි මේ පටිච්ච සම්පදාය. ඔගොල්ලෝ දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන දවසේ දාහන්දාවේ බෝසත් සමන් වහන්සේ ඇටියට බෝධිත්‍රි මුලට පැමිණි වෙලාවේදී රාත්‍රී ප්‍රථම යාමේදී පෙරවිසු කඳ පිළිවෙල දන්නා නොවන සාක්ෂාත් කරගත්ත උපදවා ගත්තා මධ්‍යම යාමේදී සත්‍යයන්ගේ චතුප්පවාත දන්නා එකදින් නැරින් දන්නා මොන සාක්ෂාත් කරගත්තා. පස්වෙනි යාමේදී පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත්තා. එහාට සර්වප්‍රතා ඥානයටපත් එතකොට පටිච්ච සමුප්පාදය අවබෝධ වුණොත් මුළු ශාසනයම අවබෝධ වෙනවා. ඔක්කොම ටික එකම සිද්ධියදී. නමුත් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා රාග දේශ මොහ දුරු කරන්න කියලා නැත්නම් අපි අද උත්සාහවත් වෙනවා වගේ සක්කාය දිට්ඨිය නැති කරගන්න කියලා ආශ්‍රව දුරු කරගන්න කියලා උපාදාන නැති කරගන්න කියලා වෙන එක එක ක්‍රම වේදයන් හොය හොයා ගියේ නැහැ. හොයා කළේ නැහැ. ඒක සිද්ධියක් තුළින් ඔක්කොම වුණා. නේද? එතකොට අදත් හරිනම් ඒ ටික එහෙම වෙන්න ඕනේ. සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති යෝ පටිච්චසමුප්පාදං පස්සේ සෝ ධම්මං පස්සේ යම් කිසි කෙනෙක් ධර්මය දැක්කොත් එයා පටිච්චසමුපාදය දැක්ක කෙනෙක් පටිච්චසමුපාදය දැක්කොත් එයා ධර්මය දැක්ක කෙනෙක් කියලා කියනවා ඒ කියන්නේ කවුරු හරි බුද්ධ ශාසනය දැක්ක කියලා දකින්නවා කියලා කියන්නේ ditthi සම්පන්නයි සෝතාපන්නයි යම්කිසි කෙනෙක් ශාසනය දැක්කු ධර්මය දැක්කු සෝවාන් වුණොත් ඒ කිය පටිච්චසමුපාදය අවබෝධ කරගත්ත කෙනෙක් දැක්ක කෙනෙක්. පටිච්චසමුපාදය අවබෝධ වුණොත් එයා දික්ක සම්පන්න කෙනෙක්. එන ගණයට යනවා කියලා මතක් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා "යෝ ධම්මං පස්සෙත් සෝමං පස්සෙත්" යම්කිසි කෙනෙක් ධර්මය දැක්කොත් බුදුහාමුදුරම දකින්න පුළුවන්. කියන්නේ පටිච්චසමුපාද කියන්නේ බුදුහාමුදුරම දකින්න පුළුවන්. මම ඒ ගැන විස්තර කරන්නම්. විස්තර කරන්න ඉස්සෙල්ලා විස්තර කරන්න වෙන කරුණු ටිකක් තියෙනවා මම ඒක පොඩ්ඩක් මතක් කරගන්න. ඔයගොල්ලන්ට අද මේ ශාසනයේ පොඩි ප්‍රශ්නයක් උතනක හරි ඇති කියලා පේන්නේ මොකද අද බලන්න මාර්ගය ගැන කතා කරන්න ගියොත් මහ පුදුමාකාර විවිධත්වයක්. ඒ වගේම දේශනා ගත්තොත් පුදුමාකාර විවිධත්වයක්. ප්‍රතිපදාවන් ගත්තොත් එක එක තැන්වල එක එක ක්‍රම. පෞද්ගලික නම් වලින් අහවල් භවනා ක්‍රමය, අහවල් භවනා ක්‍රමය කියලා එක එක ක්‍රම. එක තැනක එක්කෙනෙක් ටිකක් කරනවා, තව තැනක තව ටිකක් කරනවා. මේ වගේ නොයෙක් විදිහේ ප්‍රශ්නයක් තියෙන බව පේනවා නේද? මේකෙදි ඇයි මෙහෙම වුනේ? දැන් බුදුරජාණන් වහන්සේ කාලේදී ස්ථාන 100ක් තිබුණොත් 100ටම ගියොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. එක තැනකින් අහලා භාවනා කරගෙන හෝ බණක් කරලා ගිය කෙනා අනිත් තැනට ගියාම කියලා වෙනසක් චුට්ටක් නැහැ. අනිත් තැනට ගියහම චුට්ටක් වෙනසක් නැහැ. නමුත් අද හැමද මෙතන මොකක් හරි ප්‍රශ්නයක් ඇති කියලා හිතෙන්නේ නැද්ද? කියනවානේ. මම ඒකට පොඩි උපමාවක් කියන්නේ මේ මට හිතෙන්නේ අද මට පේන්නේ මම කියන එක කොච්චර සහේතුද කියලා ඔයගොල්ලන්ට තේරෙයි මේක විස්තර කරලා ඉවරනහම හරියට ගින්දර නිවිච්ච අලුව වලින් ගැහිච්ච අඟුරු ටිකක් තියෙන දෙකක් වගේ අද මේ සාසනය. ගින්දර නැහැ. අලුව වලින් ගැහලා යට අඟුරු ටිකක් විතරයි තියෙන්නේ. ඔය ලිපේ හාල් කරලා තියලා උයාගෙන බත් කාලා බඩගින්න නිවාගත්තොත් තමයි පුදුම. ව්‍යංජන යදලා ඒ උඩින් තියලා උයාගෙන කාලා බඩගින්න නිවාගත්තොත් තමයි පුදුම. ඇයි ගින්දර නැහැ හිතේ. හැබැයි ගින්දර ඇති වෙන්න තියෙන අඟුරු තියෙනවා. තියෙන කොහෙද? අලු වලින් වැහලා යට. අපි මෙහෙම කියමු. කරා ගෙදරක් තියෙනවා. මේක කුමවට්ට දීර්ඝයි ගැඹුරුයි. අනේ. බලන්න. උත්තර ගෙදරක් ඉන්නවා. මේ ගෙදර තුන පුංචි ලදරු ටිකක් බඩගිනි අඬනවා බඩගිනි කියලා. ගෙදර හාල් බඩු කලමනක් තියෙන උයා ගන්න බෑ. ඉතින් මේ ළමයිගේ දුක දැකලා එක් පුරුෂයෙක් ඇවිල්ලා බැලුවා බඩේ ඉන්නේ ළමයි අඬනවා, ගෙදරත් කලමනක් තියෙනවා. මෙයාට ගිනි උපදවා ගන්න භාණ්ඩ තියෙනවා. මෙයා මොකද කරන්නේ? ලිපපත්තු කරලා ආහාර දරලා ව්‍යංජන යදලා ලිපේ තියලා බත් කියලා ළමයිට කන්න දෙන්න. හොඳ බඩගින්න නෙවුණා. ඒ ළමයිට. කන්න දීලා ලිප දල්වලා තියලා එයා ගියා. ඉතින් මේ ගිනි ඒ ගින්නෙන් උයපු බත් ටික තියෙන කම්ම කෑ. ටිකක් වෙලා යනකොට ලිප නිවිලා ගියා. දැන් ආයෙ ගිනියංගුරු විතරයි අගෝලින් දරුණා. ඊට පස්සේ මේ ගෙට එන ළමයිට කන්න නෑ ආයෙ තමයි. දැන් ළමයි බඩගින්නේ අඬනකොට අනුකම්පාවෙන් ආයෙත් කවුරු හරි මේ අයගේ බඩගින්න නිවන්න ඕන කියලා එනවා. දැන් ලිපේ ගින්දර නැහැ. හාල් ගසලා ලිපේ තියෙනවා. ව්‍යංජනේ දාලා ලිපේ කියනවා. මත් උයලා ළමයට කන්න දෙන්න. නමුත් කරගන්න බෑ. ඇයි? ගිහින්දර නැහැ. ඒකෙන් මම උපමා කළේ ළමයි බඩගිනි වෙලා අඬන ගෙදරක් වගේ තමයි මේ ලෝකයේ අහිංසක දුකටපත් වෙච්ච සත්‍යය. මුලින්ම දුක දැකලා අනුකම්පාවෙන් පහළ වෙච්ච පුරුෂයා වගේ තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂ විවේචීකම තමයි නූපම් මග කවදාවත් නූපම් මග උපද්දවන්න පුළුවන්. නොහටගත්ත මග හට ගන්නවන්න පුළුවන්. ගින්දර ශේෂයක්වත් නොතිබුණු තැනක ගින්දර උපද්දලා වගේ ප්‍රතිපදාව උපද්දලා. බත් බෙන්ජන විල බඩගින්න නිව වගේ මාර්ගඵල ලබා දීලා සත්වෙන් දුකෙන් මිදෙව්වා. යොදවලා භාග්‍යතුන් වහන්සේ දෙවියන් පවදාලා එයා ගියා. ඒ ගල්ලපු ගින්නෙන් බොහෝ දෙනෙක් බොහෝ කාලයක් උයපු බත් ටික කෑවා. ඒ වගේ ඒ දේශනාව මුල් කරගෙන අර්ථය අරගෙන බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුවා. ඒ උකත් හැමදාම තියන්නේ උයපු බත් ටික ඉවර වෙනවා. ඒක ඉවර වුණා. ඒ අර්ථය પરම්පරාවෙන් પરම්පරාවෙන් ඇවිල්ලා අර්ථේ ඔන්නේ පෙන්නපු වර්තේ දැල්ලපු ගින්න මේ වර්තේ කිවරයි. තේරෙන්නේ නේද? දැන් ආපහු මේ ගෙදරට එන ළමයි දැන් බඩගින්න යනවා. ලිපේ ගින්දර නැහැ. හැබැයි අලු වලින් වෙහිච්ච ගිනි පුපුරු තියෙනවා අර ඉස්සෙල්ලා කෙනා දැල්වද. ඒ වගේ තමයි මේ පිටකේ පරියප්තිය. පරියප්ති සාසනේ තියෙනවා. නමුත් මේකේ ප්‍රතිපස්තිය නැහැ අර්ථේ නැහැ. ඉන්ද්‍ර නැහැ. ඒ හින්දාවත් උයන්න විදිහක් නැහැ. ඉතින් ගින්දර නැහැ කියලා දන්නේ නැහැ. ගොඩක් දෙනෙක් ඇවිල්ලා අඬනකොට බඩගින්නේ දුකයි කියලා තේරෙන තරම මේ ලෝකයේ දුක දැකලා බත් වේලා කන්න දෙන්න ඕන කියන අදහසින් හාල් ගරලා ලිපේ තියන්නේ ගින්දර නැති ලිපේ. මේ ඔක්කොම අර්ථයක් මතු නොවුණු ප්‍රතිපදාවක් නැති ශාසනයකින් තමයි නිවන් දක්වන්න හදන්නේ. ඉතින් බස් ඉදුනොත් ව්‍යංජන ඉදුණොත් වියලා කණ්ඩ දෙන්න පුළුවන් වුණොත් තමයි පුදුමයි. මේ අද යන ක්‍රමයට මේ රටේ නෙමෙයි ලෝකේ ඕනම කෙනෙකුට පුළුවන්ද අඟුරු විතරක් තියෙන අලෝලි ගැහුම ওই ලිපේ කාල් ටිකක් ගරලා ලිපේ තියලා කඳු වෙලා දෙන්න පුළුවන් නේද? මේ රටේ නෙමෙයි ඕනම රටක බෑ. ගොරකොත්ත දකින්ද අද මේ ශාසනය තියෙන්නේ එතන. ඕනම කිසිම කෙනෙක්ම බය නැතුව විස්තර කරන එක. කිසිම කෙනෙකුට බෑ මේ විදිහේ සිලබස් කියන්න ගින්දර නැහැ. ගින්දර නැහැ. එතකොට ඒ කිව්වේ ප්‍රතිපත්තිය නැහැ. ප්‍රතිවේදය නැහැ. ඒ කියන්නේ බඩගින්න නිවෙන්නේ නැහැ. බස් පියා ගන්න ක්‍රමයක්. මාර්ගඵල ලැබෙන ක්‍රමයක් නැහැ. බඩගින්න වගේ තමයි ජරා මරණ දුක. බත්ෙන්ජන ව්‍යාගත්තා වගේ තමයි මාර්ගඵල ලබා ගන්න එක. ඒ ටික ලබා ගන්න ක්‍රමයක් නෑ. මොකද ගින්දර නෑ ප්‍රතිපදාව නෑ. ඉතින් මේ ශාසනයේ එක එක ක්‍රමවලට ව්‍යංජනේ ඉදුන් නැත්තේ ව්‍යංජනේ දෝෂ කියලා හිතන්නේ. හාල් වල දෝෂ කියලා හිතන්නේ හාල් මාරු කරනවා, මුට්ටි මාරු කරනවා, ඉතින් ආයෙත් ලිපේ තියන්නේ ගින්දර නැති ලිපේ. ඔන්න උතන සාසනය තියෙනවා. මෙතනදී යම් කිසි කෙනෙක් කවදාම හරි දවසක ආපහු මේ බඩගින්නේ අඬන අය කෙරෙහි අනුකම්පාවෙන් ඇවිල්ලා ආල් කලමනා තියෙන තැනක හාල්ටයක් දාලා ලිපේ තියන්නේ. එයා හොඳට බලනවා ඉස්සෙල්ලා මේක උයලා දෙන්න ක්‍රමයක් තියෙනවා. ගින්දර තියනවාද කියලා හොයන. දැනුව බලනකොට වෙන ගින්දර නැහැ. යාගේ පතේ ගින්දර නැහැ. හැබැයි අලු ටික ඇතුලේ ගිනි පුපුරක් තියෙනවා. දැන් මෙයා මොකද කරන්නේ? අප්‍රතිහත දහයදී. හොඳට බලන්න මේ වෙන කිසි කෙනෙකුට අලුතෙන් ගින්දර ගන්න බෑ. අර ගිනි පුපුරට පුළුන් ටිකක් තියලා රොඩු ටිකක් තියලා ගිනි පුපුරට පිඹලා පිඹලා පිඹලා පිඹලා පිඹලා ඔන්න ගින්දර අවයව ගන්නවා. දැන් බත් කියලා දෙන්න පුළුවන්. දැන් දුක නැති කරන්න. ඒ වගේ අලු වලින් වැහිලා ගිනි කුපුරක් තියෙනා වගේ තමයි පරිප්තිය විතරයි දැන් සාතනේ තියෙන්නේ. ප්‍රතිපත්තිය ප්‍රතිවේදයේ ඵලයේ දෙකම අතහැරිලා. නිවන් මඟ ඇත්තටම නැහැ. ඒ කියන්නේ නිවන් දැක්කොත් බුදුමයි. බත් උයාගත්තොත් බුදුමයි. මම බය නැතුව මේ ටික කියන්නේ. යම් කිසි කෙනෙක් යම් දවසකදී බුදුරජාණන් ඉස්සෙල්ලා අර පුරුෂයා අවුලපු ගින්නේ තියෙන ඒ ගින්නමයි තියෙන්නේ. ගිනි පුපුරක් තියෙන. ඕකටම පිඹල පිඹල පිඹල ගින්දර ඇවුලුත් නිකක්. කෙනා වෙන කෙනෙකුට ගින්දර අවුලනවා කියන එකත් බෑම. වෙන තැනක් නෑ. ඒ වගේ මේ පරියප්තියම ගලපලා ගලපලා ගලපලා ගලපලා යම් දවසක ආපහු අර්ථය උපද්දවා ගත්තොත් විතරමයි. ප්‍රතිපත්තිය ඇති කරගත්තොත් විතරමයි. ප්‍රතිඵලයක් ලැබෙන්නේ. පරියප්තිය කියනවා නම් මම මේකෙදි මේ මතක් කළේ ගොඩක් දෙනෙක් කියනවා අභිධර්මයේ ඕනේ නෑ මාර්ගඵල ලබන්න හතරපද ගාථාවක් ඇහුවාම ඇති කියලා. මම මේකට කියන උත්තරේ තමයි මේ. ඒකේ ගින්දර තියෙන කාලෙදී නම් බත්තු යන්න ගිනි කුපුර වලට බින්දින්න ඕනද? ඕනේ. ඇයි? ගින්දර තියෙනවනේ නේද? එතකොට බත්තු යන්න පුළුවන්. නමුත් මේ ගින්දර නිවිලා ගියොත් ආයෙත් මේ ගින්දර අවුලවා ගන්න තියෙන තැන තමයි මේ ගිනි පුපුරු ටික. ගිනි පුපුරු ටිකත් නැති වුණොත් වත්තු වෙලා ඉවරයි. ගින්දර අවුලවගෙන ඉවරයි. ඒ වගේ මේ පරියප්තිය තියෙන්නේ වෙන මොකකටවත් නෙමෙයි. හැම වෙලාවෙම අර්ථය යම් විටකදී මතු කරගෙන ප්‍රතිපත්තිය ඇති කරලා ප්‍රතිපත්තිය හැසිරලා මාර්ගඵල ලැබලා ඔන්න කොටසක් මෙදිනව ගොඩ යනවා ආයෙත් ඒ ටික අතහැරෙනවා නමුත් ආයෙත් පරියප්තියේ ඉතුරු නිසා පෙළදහම ඉතුරු නිසා ඒක ගවේෂණය කළා කළා කළා කළා කළා ආයෙත් යම් දවසකදී ප්‍රතිපත්තිය ගින්දර උපදවා ගන්න පුළුවන් උපදව ගත්තට පස්සේ ගත්ත කෙනාට පුළුවන් අනිත් ඔක්කොමලා ගිනි පුපුර වලට පිඹින්න ඕනේ නැහැ. එයාට පුළුවන් බත් වේලා දෙන්න. ඒ කියන්නේ ධර්මයේ තියෙන කෙනාට පුළුවන් හතර පද ගාථාවක් ලැබුවම නිවන් දකින විදිහට ප්‍රතිපදාව හකු කෙටි කරලා හකු වල දෙන්න. නමුත් ඔය අහගත්ත බණ ටික අර්ථය කාලයක් එක ගිහිල්ලා ගිහිල්ලා ඒක ආපහු නැති වුණොත් මේ වගේ. ආයෙත් මේ අර්ථය ගන්න වෙන තැනක් නැහැ. විශේෂයෙන් අභිධර්මය කියලා කියන්නේ ඒකයි අධිපඤ්ඤා කියලා කියන්නේ මෙන්න මෙතෙන්ටමයි පිඹ යුත්තේ. ගිනි කුපුර තියෙන එතන. ඔන්න ඔතෙන්ට පිඹින කෙනෙකුට තමයි ගින්දර උලව ගන්න පුළුවන්. ආයෙත් ගින්දර අවුලව ගත්තාම ඒකෙන් බත් වෙලා ආයෙත් කන්න දෙනවා. ඔන්න ඒ ඉන්න කට්ටිය බඩගින්න නිවෙනවා. ඒ ගින්නෙන් මේක බතුත් ආහාර වේලත් ඉවර වෙනවා ගින්නත් නිවිලා යනවා. ආයෙත් ගිනි පුපුරු තියෙන හින්දා හැමෝටම කරන්නත් බෑ. කලින් කලට කවුරු හරි එනවා. ආයෙත් ওই ගිනි පුපුරු වලට පිඹලා ওই වගේ ඉතින් ඒිට මෙහා ගිනි නැතිලිතේ තියලා වත්තු වෙලා උයන් හදලා හදලා තෙල්ලම් කරනවා වගේ ඔය අතර කවුරු හරි එනවා ආයෙත් ගිනි පුපුරු ටිකට පිඹින්න. පිඹලා ආයෙත් අවුලව ගන්නවා. කොහොම ගිහිලා යම් දවසකදී පරිහප්තියක් නැති වුණු පිටකෙත් නැති වුණු. අන්න එදාට කියනවා බුද්ධ ශාසනය ඉවරයි කියලා. පරිහප්තිය ප්‍රතිපත්තිය නැතත් මාර්ගඵල නැතත් බුද්ධ ශාසනය තාම තියෙනවා කියලා පරිහප්තිය තියෙනවා නම් කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ගිනි ගුපුරු ටික තාම තියෙනවා. ජවයක් තියෙන හොකට කයිය තියෙන පිබින්න කෙනෙක් විතරයි යෝනු මේකට. එහෙම කෙනෙක් ආවොත් මේකට කිඹල ගින්දර ගන්න බැරි නෑ. තේරෙන නේද? අද දවසේදී ශාසනයේ තියෙන බය නැතුව මම කියනවා ගිනි පුපුපු කියන අලු වලින් වැහිච්ච ලිපක් ලිපක් මේකේ අපි උයන්න හදන ඉදුණොත් බඩගිනි නිවුණොත් පුදුමයි නමුත් කරන්න ඕන එක නෙමෙයි මෙන්න මේ ගිනි පුපුරට බිඳලා ගින්දර ඇති කරගන්න ඉතින් මම මතක් කළේ කෙනා කෙනාගේ සතර වාසනාව හැකියාව වෙනස් එක. මම බය නැතුව අවධාර්ණම කියන එක මම මේක පෙර කවදාවත් කියලා නැහැ. මම කිව්වොත් යමක් කිව්වම තමයි මොකද මේ ශාසනය හරි වගකීමකින් වචනය කතා කරන කෙනෙක් මම. හිතුවක්කාරයට පද පෙරලි කතා කරන්නේ නැහැ. වචන කතා කරන්නේ. හැබැයි මට පුළුවන් වුණා මේක දින්දරවන්න. මේකෙන් පුළුවන් බත් උයා ගන්න. ඔගොල්ලන්ට කොච්චර දුරට මේක හරිද කියලා තේරෙයි, සාහිත්‍යකද කියලා තේරෙයි. එහෙම නැත්නම් මම මේ වචනේ කියන්නේ. මොකද ඉච්ඡරට ලොකු අර්ථයක් මේක තියෙනවා. මේ ගෙවිච්ච ක්‍රමයේදී අපිට මාර්ගඵල ලැබුණොත් දුක නිවුණනම් තමයි පුදුමයි. නමුත් ඕගොල්ලන්ට මේ කාරණාව හරියට තේරුම් කරගන්න පුළුවන් වුණොත් ඇත්තටම අපේ නුවණ විතරයි අවශ්‍ය. ඒ දේශනාව අවසන් වෙනකොටම තේරෙයි මේ මොකද්ද වෙලා තියෙන්නේ කියන එක. ඒ තරම් සහේතුකයි. ඉතින් අද දවසේදී මම මේ පටිච්ච සම්පහද ධර්මය ඔයගලන්ට පෙන්වන්න උත්සාහවත් වෙනවා. හොඳට අහගන්න. ඔගොල්ලෝ ජීවිතය ඇත්තටම හිස් වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. අද දවසේදී මම කියනක නොතේරුණා. ඒ කාන්තේ මේ ඔස්සේ ආවොත් ගොඩ යන්න පුළුවන්මයි. වෙනද වගේ ඇදහිමක් නෙමෙයි. විශ්වාසයක් ඕනේ. කෙනා කෙනාගේ ප්‍රේමමානට මේක දකින්න පුළුවන් තැන. මෙතෙන්දි මේ පෙන්වන කාරණාව තේරුම් කරගන්නයි අවශ්‍ය වෙන්නේ. අපි එතෙන්දී මේ පටිච්ච සමුප්පාද ධර්මය ගැන පොඩ්ඩක් බලමු. මම ඉස්සෙල්ලාම මේ පටිච්ච සමුප්පාදය කියන ක්‍රමයේදී මේ කැමරාව පෙන්වන්න පටිච්ච සමුප්පාදය කියන්නේ මම පෙන්වනකොට බෝඩ් එකෙන් පෙන්වන්න කටි. එතකොට බලමුකෝ. එතකොට මෙන්න මේ පටිච්චසමුපාදයේ දිහා බලනද මම පෙන්නන්නම් මම ඉස්සෙල්ලාම මේ පටිච්චසමුපාදයට අදාපි අර්ථ අරගෙන තියෙන ක්‍රමය දෙන්නම්. පටිච්චසමුපාදයට අද දවසේදී අර්ථ අරගෙන තියෙන ක්‍රමයක් ඒකේ තියෙන දෝෂයක් මම පෙන්නනවා. ඊට පස්සේ ඔකේ නියම අර්ථය කොහොමද එහෙනම් ලැබෙන්න ඕනේ කියන කාරණාව ඊට පස්සේ මම දැන් මෙතනදී මේ පටිච්ච සමුප්පාදයේ කියනවා මෙන්න මේ අයිනේ අපිට පටිච්ච සමුපාදයේ තේරෙනවා නම් අංග 12ක් ආකාර 20ක් සංදි තුනක් මූල දෙකක් පොට්ටාස හතරක් වට තුනක් කියලා කාරණා හයක් තියෙනවා මෙන්න මේ ටිකට අනුව තමයි අපිට මේ පටිච්චසමුප්පාද ධර්මයේ තේරෙන්න ඕනේ. එතෙන්දී අංග 12ක් කියලා කිව්වේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ මේකෙදි ආකාර 20ක් තියෙනවා මේ තියෙන්නේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව ඊට පස්සේ විඥානාංග සලආතන පස වේදනා කියන පහයි ආයත් අවිද්‍යාව සංසාර තණ්හා උපාදාන භව පහයි යත අපෝ විඥානාංග සලආතන පස වේදනා කියන පහ. මෙතන සම්දි තුනක් තියෙනවා හේතුඵල සම්දිය කියලා සංඛාරය විඥානය අතර ඵල හේතු සම්දිය කියලා එකක් තියෙනවා වේදනාවයි සංහාවයි අතර හේතුඵල සම්දි කියලා තියෙනවා භවයයි ජාතියයි අතර. ඊට පස්සේ කොටස් හතරක් තියෙනවා. මේ මෙතනදී අවිද්‍යා සංකාරය එක පැත්තක කොටසක් විඥාන නාම රූප එක කොටසක් තණ්හා පාදාන තව කොටසක් ජාති ජරා මරණ තව කොටසක් කොටස් හතරක් තියෙනවා ඊට පස්සේ උතර වට්ට තුනක් තියෙනවා කර්ම වට්ටය කර්ම වටය, කෙලස් වටය, විපාක වටය කියලා. ඔකේදී පංච උපාදාන ස්කන්ධය විස්තර කළොත් කර්ම වටය, විපාක වටය, කෙලස් වටය. ඒක ධර්ම තාතුමක් කියලා. මූල දෙකක් තියෙනවා. තණ්හා මූලිකව අවිද්‍යාව මූලිකව. මම ওই ටික නිකන් වචන ටිකෙන් පෙන්නේ දැන් ඕනේ මම ඔක ජීවිතයෙන් ඔයගලන්ට පෙන්නන්නම්. මේ මෙන්න මෙතනදී ඉස්සෙල්ලාම මම පෙන්වන්න හදන මෙන්න මේ කාරණාව හොඳට ගන්න. මේ පටිච්ච සමුපාදයේ මෙන්න මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැන තමයි අපේ ජීවිතේ. මව් කුසෙන් ප්‍රතිසන්දි වශයෙන් පෙන්වුණු තැන ඉඳලා නාම රූප හැදිලා හැකන දිවනාසය ආදී ආයතන ටික හැදිලා ස්පර්ශය වෙලා වේදනාව ඇතිවෙනවා කියන ටික අපේ ජීවිතේ තේරුණානේ මෙතනදී අවිද්‍යා සංඛාර අද දවසේදී අපි මේකට උත්තරේ අරගෙන තියෙන ක්‍රමය ගැන මම පෙන්වන්නම් අද දවසේදී අපි දකින්නේ අවිද්‍යා සංඛාර අවිද්‍යා කර්ම පෙරයි පෙර අවිද්‍යා කර්ම නිසා මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික වර්තමාන විපාකයි වර්තමානයේදී තණ්හා උපාදාන භව කියන හේතු ටික හැදෙනවා ජාති ජරා මරණ අනාගතයි කියලායි අපි අද ඉගෙනගෙන තියෙන්නේ අපිට උගන්වලා තියෙන්නේ අහලා තියෙන්නේ එහෙම නේද? දැන් මෙන්න මේ සිද්ධිය ගැන බලන්න මම ටිකක් සරසනුකූලව කතා කරමු. දැන් අවිද්‍යා සංඛාරය පෙරයි නම් පෙර හේතු පෙර කර්ම. මේ ජීවිතයේ ආරම්භය කොතනද? විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කිව්වා. ඒ ටිකට තණ්හා උපාදාන බව වෙලා ජාති ජරා මරණ අනාගතයට ලැබෙනවා. දැන් මේ ජීවිතය ඇතුලේ අවිද්‍යා සංකාරය කොතනවත් තියනවද? මේ චක්‍රේ මෙහෙම තිබුණාම නෑ නේද? නෑ හරි. හොඳයි දැන් අපි අද තණ්හා උපාදාන වෙලා ඊගාව ජීවිතයකට ගියා කියමු. ඊගාව ජීවිතයේදී කවුරු හරි කෙනෙක් පටිච්ච සම්පදාය උගන්වන්න හැදුවෝ. එයත් ලියයි මේ වගේම චක්‍රයක්. අවිද්‍යා සංඛාරයේ පෙරයි කියලා අද ජීවිතේ පෙන්වයි නේද? පෙන්නයිද නැද්ද? පෙන්නයි. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා එතන කියයි තණ්හා පාදන්න එක. ඉතින් කොහොද මේ ජීවිතය අවිද්‍ය සංකාරය තියෙනවද? නෑනේ. එහෙනම් ඒක පෙර අපි පෙර ජීවිතය කියලා අඟලද කියනකොට එතනත් තියෙන ওই සිද්ධියනේ. එතනත් විඥාන නාම රූප කියලා තැනක ගත්තාම එතනත් අවිද්‍ය සංකාරය ඊට එහා එකක් වෙලානේ. එතකොට කවදාම හරි දවසක අවිද්‍යාවෙන් කර්ම ඇති වෙලා ඒකට විපාකයක් හැටියට අපි කියමු කාම භූමිය නම් දැන් අද පෙන්වන අර්ථයන්නේ අවිද්‍යාවෙන් කාමවචර කර්ම කරගෙන විඥාන නාම රූප කලාචන පස්සේ වේදනා කාමවචර විපාකයක් උපදවා ගන්නවා කාමවචර විපාකයට තණ්හා කළා කාම ලෝකෙම උපදිනවා කාමවචර විපාකයකට තණ්හා කළා රූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉපදෙන්න පුළුවන්ද? බෑ. මේ දැන් අපි කියමු පෙර අවිද්‍යාව නිසා ඇති කරගත් සංකාරය පුඤ්ඤාභි සංකාරය කාමවචරය කියන්නකො. එහෙනම් ඒකට විපාකයක් හැටියට නම් මේ විඤ්ඤාණාම දුක් තරගෙන පස්ස වේදනා ටික දැන් මේ ටික කාමවචරයි නා. ওই වේදනාවට තණ්හා කළොත් කාමවචර ධර්මයකටනේ තණ්හා කරන්නේ. එහෙම වුණොත් ආයෙත් උපදින්න වෙන්නේ කොහෙද? කාම භවයේ. දැන් රූප භවයේ හෝ අරූප භවයේ යන්න පුළුවන්ද? බෑ. ඒක වෙනස් කරගන්න ක්‍රමයකුත් නෑ අයියේ. අවිද්‍යා සංඛාරයේ කවදා හරි එකක් නේ. දැන් වෙනස් කරන්න දැනක් තියනවද ඔයගොල්ලෝ? ඊගා ජීවිතේට ගියාම එතනින් කියනවා නෑ ඒක එහා. ඒක එහා ඔහොම ඔහොම කවදාම හරි දවසක සිද්ධියක් වෙනවා. ওই චක්‍රේ හරියට නම් මිනිස්සෙක් වෙච්ච කෙනා හැමදාම මිනිස්සෙක්. දෙවියෙක් වෙච්ච කෙනා හැමදාම දෙවියෙක්. බ්‍රහ්මෙක් වෙච්ච කෙනා හැමදාම බ්‍රහ්මෙක්. එහෙම වුණොත් නම් හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ අපායේ පුදුරොත් තිරසංගාත්මකේ පුදුරොත් තමයි ප්‍රශ්නේ. හැමදාම එතන. තේරෙනවා මේ කියපු එක එහෙම වැරද්දක් තියෙනවා. ඊගාව එක තමයි නිවන් මඟ නැහැ. ඇයි ඒ? අවිද්‍යා සංඛාරය පෙරයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධය හටගත්ත තැන කියලා අපි විස්තර කරා. අද විස්තර කරා. ඇහැයි රූපියත් දෙක රූප උපාදාන ස්කන්ධයට යනවා චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, වේදනා උපාදාන ස්කන්ධය, රූප සංඥා, රූප සංචේතන, රූප සංඥා, ශබ්ද සංඥා, සංඥා උපාදාන ස්කන්ධය, රූප සංචේතන, ශබ්ද සංචේතන, සංකාර උපාදාන ස්කන්ධය, චක්කු විඥාන, සෝත විඥාන, විඥාන උපාදාන ස්කන්ධය. ඒ කියන්නේ මේක පංච උපාදාන ස්කන්ධය වුණු ජීවිතයේ වුණොත් අද තණ්හාව නැති කළ හැකි. නමුත් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායස සංකිටෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ කිව්වනම් ඒකෙ මිදෙන්න පුළුවන්ද අපිට බෑ ඒ හින්දා අද උත්තරේ තියෙන ශාසනය කොහොමද දන්නවද අද සංහව නැති කරන්න පුළුවන් සංහව නැතිකොලොත් අනාගතයේදී ජරා මරණ දුකෙන් මිදෙන්න පුළුවන් කියන තැනකයි තියෙන්නේ. අද මේ සාසනේ තියෙන්නේ. ඇයි ජීවිතයේම පංච උපාදානස්කන්ධය නම් අපේ ජීවිතය. පංච උපාදානස්කන්ධය ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයක් නම් කෙලස් ටික නැති කරුව හැකි පංච උපාදානස්කන්ධය නැති කරන්න මිදෙන්න පුළුවන්ද? මෙහෙම ගත්තොත් ඒ කියන්නේ අද දුකෙන් මිදෙන්න පුළුවන්ද? බෑ. අද හේතුව නැති කරලා අනාගතයේදී ඵලය ලැබෙන්නේ. එතකොට මේ ශාස්ත්‍රණයට කියන්න පුළුවන්ද සම්දිත්තිකයි අකාලිකයි ඒපස්සිකයි කියන්න පුළුවන්ද? තේරුම් නේද මම මේ කියන ටික මේම ගත්තොත් තියෙන වැරද්ද. නමුත් මේක ලොකු වැරද්දක් මේ අපි ගත් මේ පෙළේ නෙමෙයි වැරද්ද. පෙළ හරි මේ ගිනි පුපුර හරි. අවිද්‍යා සංකාර ඔය සිද්ධිය ඔය ටික ඔක්කොම හරි. අරගෙන තියෙන අර්ථයයි වැරදි. පෙන්වන ක්‍රමය වැරදි. ඒ වැරදි ක්‍රමයට පෙන්වනකොට වැරද්ද තිබුණොත් මාර්ගඵල ලැබුණා නම් තමයි පුදුම. ඒ කියන්නේ පරියප්තිය දරදුන ප්‍රතිපත්තිය හරියියොත් තමයි පුදුම. මාර්ගඵල ලැබුණොත් තමයි පුදුම. පරියප්තිය හරියියොත් තමයි ප්‍රතිපත්තිය හරියන්නේ. ප්‍රතිපත්තිය හරියියොත් තමයි ප්‍රතිවේදේ නැත්තම් ඵලය ලැබෙන්නේ. මෙන්න මේ වැරද්දයි අද මේ ශාස්ත්‍රයේ මේ වගේ නානත්වයකට දැන් එක එකන එක එක විදියට හාල් කරලා බත් උයල මුට්ටි මාරු කර කර හාල් මාරු කර කර ගින්දර උයන්න හදනවා වගේ ක්‍රමයක් මේ කරන්නේ වෙන්නේ නැහැ මොකද වැරද්ද මුට්ටියේ හාල් ටිකේ නෙමෙයි ගින්දර නැති එක ප්‍රතිපත්තිය නැති එක ඒක එන්නේ මේ ගිනි පුපුරටම පිඹල ගත්තොත් මිසක ඊට මෙහා කිසි කෙනෙකුට එහෙමනම් සම්මා සම්බුද්ධයි කවුරු හරි කෙනෙකුට පුළුවන් නම් ඒ අර්ථය අතහැරුණොත් ප්‍රතිපත්තිය අතහැරුණොත් බුදුහාමුදුර පෙන්නපු ධර්මය අවබෝධ කරගෙන ප්‍රතිපත්ති ශාසනය ඇති කළා ප්‍රතිවේදී ශාසනය ඇති කළා නම් ඒ ධර්මයේ තියෙද්දි ප්‍රතිපත්තියයි ප්‍රතිවේදයයි දෙක අතහැරුණොත් කාට හරි පුළුවන් නම් මේ ගිනි පුපුරට පිඹින්නේ නැතුව ප්‍රතිපත්තිය ඇති කළා ප්‍රතිවේදය දෙන්න එයා සම්මා සම්බුද්ධයි. නැත්නම් එයා පච්චේක බුද්ධ. එයා හෝ කරගන්න එයා පච්චේක බුද්ධයි. කෙනෙක් මේ ගිනි කුපුරටම පිඹල පිඹල පිඹල ගන්න පුළුවන්. එයා සම්මා සම්බුද්ධ හෝ පච්චේක බුද්ධ වෙන්නේ නැහැ. නමුත් විශේෂ ඥානය විතරයි. ඒද බුදුහාමුදුරන්ගේ වචනයමයි බුදුහාමුදුරන්ගේ ශාසනයම වෙනවා. තේරෙනවා කියන එක. හරි. එහෙනම් දැන් අපි මෙතනදී මෙන්න මේ කාරණාව දැන් මම පෙන්නපු එකේ වැරද්ද දැක්කා නේද? ඒ කිව්වේ අවිද්‍යා සංකාරය මෙහෙම දැම්මම මත වැරද්දෙනවා. පෙර කර්මයේ පංච උපාදානස්කන්ධයක් හටගන්නේ කිව්වහම අද තණ්හාව විතරයි නැති කරන්න පුළුවන්. රහත් තුනත් පංච උපාදානස්කන්ධයක් තමයි පරිහරණය කරන්න වෙන්නේ. එහෙම වුණොත් ජරා මරණ දුකෙන් මිදෙන්න බෑ මිදෙන්න වෙන්නේ පස්සේ කියන උත්තරයකට එනවා. ඒ කියන්නේ මේ සිද්ධිය මෙහෙම අර්ථ ගන්නකොටම අද ජරා මරණයෙන් මිදෙන කත හැරිලා කියන එක තියෙනවනේ. තියෙනවා. දැන් අපි බලමු මෙතන ඇත්තටම තියෙන ධර්මතාවය මොකක්ද කියලා. මෙන්න මෙතනදී හැම කෙනෙක්ම මම මේ කියන කාරණා හොඳට බලන්න. මෙන්න මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැන තමයි අපේ ජීවිතය. ඒ කියන්නේ නාම විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මෞපුසට බැසගත්තට පස්සේ නාම රූප කියලා කියන්නේ මේ මහ භූතයෙන් යුක්ත මේ කය සවිඥානික වෙච්ච හැටි ඒ නිසා ඇහැ කන දිව නාසය ශරීරය ආයතන ටික හැදිච්ච හැටි ආයතන නිසා ස්පර්ශ ඇති වෙන හැටි චක්ක සංපස්ස සෝත සංපස්ස ගාන සංපස්ස ඒ නිසා වේදනාව වෙන හැටි චක්ක සංපස්ස ජා සෝත සංපස්ස ජා මේ වේදනා. කෙටියෙන් ගත්තොත් ඇහැට රූපයක් පෙනෙනවා කියන තැන ඇහැට රූපයක් පෙනෙනවා කියන තැන ගන්ඳ මෙන්න මේ තැන ගත්තට පස්සේ ඕක තමයි ජීවිතය. බුදුරජාණන් වහන්සේ වචනයක් පෙන්නනවා දැන් අවිද්‍ය සංකාරයේ පෙරයි කියලා කිව්වේ මේකට හේතු පෙන්වන්න නෙමෙයි. මහණෙනි පෙර අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්ත නිසායි තණ්හා උපාදාන වෙලා උඹලට මෙතෙන්ට එන්න උනේ කියන වචනයක් බුදුරජාණන් වහන්සේ කියනවා. උබ්බන්තේ ඥාන. කියලා අද පෙන්නනවා අදත් මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික තියෙන තැනක අවිද්‍යාවෙන් අද කර්ම රැස් කරගත්තොත් අනාගතයට උඹලට යන්න වෙනවා කියන එකක් පෙන්නනවා අපරන්තේ ඥාන. මෙන්න මෙතනදී මේ අතීත හේතුවක් පෙන්වන්න හදන එක නෙමෙයි මෙතන තියෙන්නේ. මෙන්න මේ කාරණාව හොඳට ගන්න. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ටිකක් හටගත්තාම කියනවා මහණෙනි පෙර ජීවිතෙත් උඹලට මෙන්න මේ වගේම ටිකක් හම්බ වෙද්දී එතන අවිද්‍යාවෙන් ඇත්ත නොදැන කර්ම හදාගෙන ඒකේ තණ්හා උපාදාන වෙච්ච නිසායි උඹලට මෙතෙන්ට එන්න උනේ කියලා කියන්නයි ඔක පෙන්වන්නේ මිසක. උබ්බන්තේ ඥානං කියන එකෙන් කියන්නේ පෙරාවිද්‍යා කර්මෙන් මේක හටගත්ත කියන එක නෙමෙයි. පෙරත් මේ වගේ විඥාන නාම සලආයතන පසු වේදනා කියන ටිකක් හම්බ වෙච්ච තැනක ඇත්ත නොදන්නා කම නිසා karma රැස් කරගෙන තණ්හා උපාදාන වෙච්ච නිසායි උඹලාද මෙතෙන්ට ආවේ කියලා පුබ්බන්තේ ඥානෙ පෙර පෙන්නනවා. පෙන්නලා අදත් මේ ඇහැට රූපයක් පෙන්න කන්ට සද්දයක් ඇහෙන තැනක අදත් ඇත්ත නොදැන අවිද්‍යාවෙන් karma රැස් කරගත්තොත් ආයෙත් සංහා උපාදාන වෙලා උඹලා අනාගතයට යනවා කියලා අපරන්ති ඥානෙ පෙන්වනවා. පෙර අවිද්‍යා කර්ම නිසා දැන් මෙතෙන්ට අද උඹලා ආවා. අද අවිද්‍යා කර්ම රැස් කරගත්තොත් අනාගතයට යනවා කියලා පුබ්බත් පුබ්බන්ත අපරන්තේ පෙන්වනවා. පෙන්නලා මේ පටිච්චසමුපාදයේ පෙන්වන මේකෙන් බුදුරජාණන් වහන්සේ උත්සාහවත් වෙන අපිට අවිද්‍යාවක් පෙන්වන්නද? වර්තමානයක අවිද්‍යාවත් අවිද්‍යා නිරෝධියත් පෙන්වන තැනකට ගන්නවා අපේ මනස නේද කියන එක ගන්න බලන්න. තේරුණාද? වර්තමාන වර්තමානයක් පෙන්වන්න දරන උත්සාහයක් මිසක අතීත හේතුවක් කියලා දාලා නිකන් ඉන්න නෙමෙයි මේ කියන්නේ. උබ්බන්ති ඥානය පෙන්වන්නේ උඹලා පෙර මේ වැරද්ද කරපු නිසා අද මෙතෙන්ට ආවේ. අද අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්තොත් තණ්හා උපාදාන වුණොත් බල අනාගතයටත් යනවා. ඔන්න පෙන්වනවා. එහෙනම් පෙර වැරද්ද නිසායි අද අද වැරද්ද කළොත් හෙට යනවා කියන කාරණාවෙන් දෙපැත්ත පෙන්නලා වර්තමානයක පටිච්ච සමුප්පාදී අවිද්‍යා සංඛාර වෙන හැටි ඒකට විපාක හදාගන්න හැටි ඒකට තණ්හා උපාදාන වෙන හැටි මතු භවය හදාගන්න හැටි පෙන්වන්නයි මේ ටික කියන්නේ එහෙම නැතුව අවිද්‍යා සංඛාරයේ පෙරයි කියලා දාලා මේ ටිකකට හේතුවක් වෙන්නත් හදනවා නෙමෙයි මේ. මෙතනදී මේ විඤ්ඤාණ නාමක සලආයතන පස්ස වේදනා කියන තැන. දැන් ඒ කියපු සිද්ධිය ඉතල පැහැදිලිද කියන්න මට? ඒ කියන්නේ මේ ශාස්ත්‍රයෙන් පෙන්වන අවිද්‍යා සංඛාර කියන එක අතීත හේතුයි කියන එක වැරදි නැහැ. ඒකට ගත්ත උත්තරේ වැරදි ඒක මේකට හේතුව හැටියට ගත්ත ඍජුව ගත්ත එක වැරදි ඒකෙන් පෙන්වුවේ මේ වගේ විපාකයක් උඹලට පෙර හම්බ වෙද්දිත් අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්ත නිසයි මෙතෙන්ට එන්නුනේ කියලා මේ මෙතෙන්ට එන්න මුල් හේතුව පෙන්වුවා ඒකෙන් පෙන්වුවේ වර්තමානයේ හදාගන්න ඇහැ යොමු කරන්නයි කියන කාරණාව පැහැදිලිද මොකද අපි මෙතෙන්ට ආවේ පෙර අවිද්‍යා කර්මයෙන් ඒ මට්ටමේ විපාකයක් උපද්දවාගෙන ඒ ජීවිතේ තණ්හා උපාදාන බව කියපු නිසායි අපි මෙතෙන්ට ආවේ. අද විඥානාම රූප කියන තැනට ආවේ. මෙතක පෙර කර්මයට නෙමෙයි. මොකද තෘෂ්ණා නැමැති වඩුව මේ ගේ හැදුවේ. තණ්හා උපාදාන නිසා මේ භවය. හැම වෙලෙම ප්‍රතිසන්දිය ලබා දෙන්න තැන තියෙන්නේ තණ්හා උපාදාන බව. අනේක ජාති සංසාරං සංදා විසං අනිබ්බසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛ ජාති පුනත්න චින්තන කරනවානේ සුසුනානමති වඩුවයි මේ දී හැදුවි කර්ම නෙමෙයි මෙතනදී පළවෙනි අදියර තමයි මට ඕන කරන එක අවිද්‍යා සංඛාරයේ අතීත දාන වැරද්ද අතහැරවලා මේ සිද්ධිය පෙන්වන්න ඕනේ මට පළවෙනි අදියර මොකද්ද පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්ත අපරන්තේ ඥානං පටිච්ච සමුප්පද ධම්මේසු ඥානං කියන ටික ඕගලන්ට හරියට එන්න ඕනේ. මේ දේශනාව හරියට අවසන් වුණොත් අර බුද්ධ ආදී අටතැන කෙරෙහි තියෙන සැකය අතහැරෙනවා කියලා කියන්නේ මොකද එයාට පුබ්බන්තේ අඥානං අතහැරෙනවා. ඒ කියන්නේ පෙර අපි හිතියද හිතියනම් කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද කියන එක අතහැරෙනවා. ඇයි ඒ? පෙරත් විඥානාවරු සලආයතන පස්සේ වේදනා කියන තැනක ඇත්ත නොදන්නා කම නිසා කර්ම රැස් කරගෙන තණ්හා උපාදාන වෙච්ච නිසා මෙතෙන්ට ආවේ කියනකොට අපි හිතියද්ද හිතියනම් කොහේ ඉඳද්ද කියන ටික අතහැරෙනවා. අද මේ විඥානාංග සලආයතන පස් වේදනා කියන ටිකේ අවිද්‍යාවෙන් ඇත්ත නොදක අවිද්‍යාවෙන් කර්ම රැස් කරගෙන තණ්හා උපාදාන වුණොත් මත්ෙත් මේ වගේ වෙනවා කියනකොට මම යයිද කොහාට යයිද කොහොම යයිද අනාගතය ගැන සැකේ අතහැරෙනවා පෙර කර්ම කළා තණ්හා උපාදාන වෙච්ච නිසා යද ආවේ අද කර්ම කරගෙන තණ්හා උපාදාන වලින් අනාගතේ යනවා කියනකොට උද්බන්ත අපරන්තේ සංකති අතහැරෙනවා. එහෙනම් මේ පටිච්චසමුප්පාදයක් හේතුඵල ධමයක් නේද තියෙන්නේ කියන එක ගැන සැකේ අතහැරෙනවා. කියන සිද්ධිය එනවා ඉබේම මේ ටික කියනකොට. හරි. දැන් උතන නෙමෙයි මේක ඊගල තියෙන ගැටේ ගැටලුව. දැන් පළවෙනි එක තමයි මට ඕනකම තිබුණේ ඔයගලගේ මානසයේ මෙච්චර කල් තිබුණු අදහස අයින් කරන්න මේ පටිච්චසමුප්පාදේ හිත තියෙන ක්‍රමය වැරද්ද මොකද්ද අවිද්‍යා සංකාරේ පෙරයි කියලා ගන්න උත්තරේ. දැන් ඒකෙන් ඔයගලන්ට පැහැදිලි නේද පටිච්චසමුප්පාදේ මේ විදිහට පෙන්වන එකෙන් කලේ බුදුරජාන් වහන්සේ අනාගතයක් ගැන කියනවත් අතීතයක් ගැන තව අවශ්‍යල දෙන්නවත් නෙමෙයි වර්තමානයේ වරදින හැටිත් වර්තමානයේ වැරද්ද ලියා ගන්න තැනට අපේ මනස යොමු කරන්නයි කිව්වේ කියන කාරණාව පැහැදිලිනේ. හරි. උටේ කැමරාව ගන්න දෙන්න. මෙතනදී දැන් මෙහෙම සිද්ධියක් තියෙනවා. මෙන්න මෙතනදී දැන් හොඳට මනස යොමු කරන්න. මේ විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැන තැන මම කිව්වා අපේ ජීවිතය කියලා. ඔතන තියෙන පොඩි ගැටයක්, ගැටලුවක්. ගැටලුවක් කියන්නේ මේ මේ ලෝකෙට හොයාගන්න බැරි ඔන්න ඔය සිද්ධිය. ඔතන ඔය ටිකම පෙර කර්මයන්ට තණ්හා උපාද උපාදාන වෙලා තණ්හාවෙන් හටගත්ත ස්කන්ධ ටිකක් විපාක ටිකකුත් තියෙනවා. ඕකම කර්ම වෙන න්‍යායකුත් තියෙනවා. මම ඔයගලන්ට ගත්තොත් මේ දුරකතනයක් මේ දුරකතනෙට කෝල් එන පැත්තකුත් තියෙනවා දුරකතනෙන් ඕගොල්ලෝ කෝල් ගන්න පැත්තකුත් තියෙනවා. ඉන්කමින් අවුට් ගෝයින් කියලා දෙකක් තියෙනවා නේ. මේ ස්කන්ධ පංචකයේ ওই ටික තියෙනවා. ওই ස්කන්ධ පංචකයේ ওই ටික තියෙනවා. අපි ඕකෙදී දැන් බලමු ඉන්කමින් එක. ඇතුළට එන එක බලමු. මොකද අද බණ කියන්නේ ප්‍රශ්න ඩිජිටල් ක්‍රමයට. නෑ ඉතින් වෙන ක්‍රමයකට කිව්වොත් තේරෙන්නේ නෑ. එතකොට ඇහැට රූපයක් පේන අවස්ථාව ගන්න අපි කියන්නේ මේ රූපයක් පේනවා කියලා ගන්න ඇහැට පේන රූපයක් පේන අවස්ථාව මේ ඇහැට රූපයක් පේනවා කියන තැන තියෙනවා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා චක්ක සම්පස්සේ චක්ක සම්පස්යෙන් උපන්න වේදනාව. මෙතන තියෙන්නේ පිරිසිදු ස්කන්ධ ටිකක් අනාත්ම වූ ස්කන්ධ ටිකක් මේ ටික හේතුන්ගෙන් හටගත්ත ආහාරයෙන් හටගත්ත ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතා ටිකක් මේ පේන ටික. තේරුණා නේද? මම ඒක පැහැදිලි කරන්නම්. මෙතන තියෙන ඇහැක් තියෙනවනම් මේකද කනබුන ආහාරය නිසා මේ පේන රූපෙද කනබුන ආහාරය නිසා මෙතන තියෙන රූපේ සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක් තියෙනවා. ඒක ධර්මතාවය. හරිද? එතකොට මේ ඇහත් රූපයත් ඉන්න තැනක හිත උපන්නා ඒ ස්පර්ශය නිසා මේ වේදනා සංඥා පහළ වෙනවා කියන ටික ගත්තාම මෙතන තියෙන්නේ හොඳට බලන්න ඇහැට පේනවා කියන තැනක දකින්ද පෙර නොතිබුණු දැක්කයන් පස්සේ නොතිබෙන අවස්ථාවටත් නොතිබෙන ඒ වෙලාවට විතරක් හේතු නිසා හදාගත්ත දර්ශනයක් අපිට මේ පේන්නේ. මේ නැහෙන් බලනකොට මම පස්සේ උන එක විස්තර කරන්නම් මේ රූපේ නිසායි ඇහැ හැදෙන්නේ ඇහැ නිසායි රූපේ හැදෙන්නේ මේ දෙන්න නිසායි චක්කු විඥානය කියලා ඔවුනොවුන්ට උපකාරීව අපි කිව්වොත් මිරිගුව තියෙන තැනක ඇහැ නිසායි ජලය වගේ රූපයක් පෙනෙන්නේ. ජලය වගේ සටහන නිසායි ඇහැ කියන එකක් උපදින්නේ. ඒ දෙන්න නිසායි චක්කු විඥානයක් උපදින්නේ. ওই ටික එකතුව තමයි වතුර වගේ එකක් පේන එක අපිට. අපි අහකට යනකොටම වතුර වගේ පෙවුණු රූපෙත් අතහැරනවා. ඒ රූපේ දැක්ක ඇහත් බින්දෙනවා. ඒ රූපයේ දැකපු හිතත් නිරුද්ධ වෙනවා. ඒ ඔක්කොම නිරුද්ධ වෙනවා. ඇත්ත තමයි ඒ වගේ මම මේ ගත්තේ අපිට පේනවා කියන තැනක ගන්ධ ඇහැට හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගත්ත මෙහෙම රූපයක් තමයි ඇත්ත තියෙන්නේ. නමුත් දකින්න පෙර තිබ්බ දැක්කයන් පස්සේ තියෙනවා කියන මේ කිසිම දෙයක් නොදැන දන්නේ නැතුව මේකේ අනාත්ම ස්වභාවය මුකුතෝ ඉගෙන ගන්න අපි දන්නේ ඇහැට රූපයක් පේනවා කියන තැන ඔන්න එකක්. මෙතන ඇත්ත නොදන්නා කම නිසා මේ පේන රූපය හොඳට අල්ලගෙන අපි විඳිනවා. අල්ලගෙන හොඳට හිතනවා කෙනෙක් අපි කියමු උපුල් මහත්තයා ડોක්ටර් කියලා අපි දැන් විස්තර ටික හිතනවා. දැන් මෙතන තියෙන කනබුන ආහාරයෙන් හැදුණු රූපේ. දැන් අල්ලගෙන මෙහෙම වින්දහමද තියෙන දෝෂේ තමයි මේ ඇහැ නිරුද්ධ වෙනවා රූපේ නිරුද්ධ වෙනවා චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙනවා ඉතුරු නැතුවම නමුත් මේ සටහන එහෙම අපේ මනසේ හිටිනවා මේ සතහන එහෙම අපේ මනසේ හිතෙන එක දකින්ද මේ අවිද්‍යා පත්‍ය සංඛාරා. හරිද? මොකක්ද? ඇහැ ගැන දන්නේ නැතිකම, රූපය ගැන දන්නේ නැහැ, චක්කු විඥානය ගැන නැහැ, චක්කු සංපස්සේ ගැන දන්නේ නැහැ. ප්‍රත්‍යයෙන් සහ හටගත් ධර්ම ප්‍රත්‍යනිරුද්ධ නිරුද්ධ වෙනවා කියන එක සාක්ෂාත් කරලා නැහැ. අවිද්‍යා සහගත මනසකින් අපි වින්දේ ඇති දෙයක් හැටියටයි අල්ලගෙන වින්දේ. එහෙම වින්දහම තියෙන දෝෂය තමයි විඤ්ඤා අරමුණේ විඥානයේ පිළිතනවා අරමුණේ විඥානය පිළිතනවා අරමුණේ විඥානය පිළිතනවා කියන්නේ ඒ ටික හටගෙන නිරුද්ධ වුණත් ඇති හැටියට මනස හිතෙනවා දැන් මේ සතහනම අපේ මනසේ හැඩ සතහනක් තියෙනවා උපුල් මහත්තයා කියලා දැන් මේ සටහනක් අපේ තියෙනවා. දැන් මේ ස්කන්ධයන්ගේ ඇතිතතු නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තක් වෙනවා. දෙවනුවට අනුබන්ධන චිත්ත වීති කියලා ඔය නිමිත්තම අරගෙන හිතෙත් යනවා අපි ආයාව මොහොත කෙනෙක් නැත්තම් මගේ තාත්තා අප්පච්චි කියලා ආදරේ හෝ තෙමියක හෝ තරහ හෝ ඇති වෙන විදිහට ওই හිතේම තියෙන නිමිත්ත අරඹයා ආපහුත් අපි හිතනවා. කර්ම නිමිත්තට. ඔන්න දැන් ඇහැට පෙනුන එක අර අපි කෝල් එකක් ආපු එක වගේ. නමුත් කෝල් එක ආපු එකේ දෝෂේ නෑ. එතන ඇත්ත නොදන්නා කම නිසා ඒක අල්ලගෙන විඳින්න ගියාම තියෙන දෝෂේ තමයි ඒ ධර්මය නිරුද්ධ වුණාට ඇති බවට මනසේ හිතියා. තේරුණා නේද? ඊට පස්සේ දැන් මේක අවුට් ගෝයින් එකකුත් තියෙනවා. ඒ කිව්වේ උපුල් මහත්ය බලන්න යනවා කියලා යනකොට දැන් දැන් අවිද්‍යාපච්චය සංඛාර මේ නිමිත්ත ආවේ අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තක්. දැන් මේ ටික සිහි කරලා උපුල් මහත්ය බලන්න යනවා කියලා යනකොට දැන් සංඛාරපච්චය විඥාන ආපහු අපි බලන්න යනකොට ආයෙත් ඇහැ උපද්ද ආපහු විඥාණය වෙලා නාම රූප වෙලා ආයතන හැදිලා ආයෙත් මේ රූපය හදාගන්නවා අපි. හැබැයි දැන් අවිද්‍යාව පත්‍ය සංඛාර. සංඛාර පත්‍ය විඥානං දැන් එන්නේ. දැන් ඉස්තෙල්ලාම ඇහැට මුලින්ම හම්බුනේ කනබුන ආහාරයෙන් යුක්ත රූපයක්. ඒ රූපයේ නිසයි හිතට මෙහෙම නිමිත්තක් ආවේ ඒ නිමිත්තට හිතෙනුයි මම පුද්ගලයෙක් උපුල් මහත්තයා කෙනෙක් කියලා හිතුවේ හොඳයි කියලා හිතාගත්තේ මිනිස්සු කියලා හිතාගත්තේ. ස්කන්ධ ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණාට මේ නිමිත්ත හිටියා දැකපු නිමිත්ත හැබැයි ඒක කෙනෙක්ගේ දෙයක් පුද්ගලයෙක්ගේ වෙලා. හිතේ දැන් තියෙන්නේ. ඊට පස්සේ අරක ඉන්කමෙන් එක දැන් ඇතුළට ආපෙක දැන් ඒකම අපි කර්මයක් කරගත්ත කියලා කිව්වේ ඒකයි දැන් හිතේ තියෙනවා මේ හැඩේ උපුල් මහත්තයා එයා හොඳ කෙනෙක් මෙහෙමයි දැන් ඕක සෙන්නේ හත කියන එක ආදරේ කියන ওই gati ටික ඔක්කොම මේ නිමිත්තත් එක තියෙනවා ඊට පස්සේ දැන් උපුල් මහත්තයා බලන්න යනවා කියන දැන් මෙහෙ කොහෙවත් නැහැ එහෙම එකක් දැන් අපේ මනසේ තියෙන්නේ උපුල් මහත්තයා බලන්න යනවා කියලා අපි යන්න හදන ක්‍රමයකුත් තියෙනවා දැන් මෙහාට දැන් ඒතකොට බලන්න සංඛාරපච්චය ආය විඥානාවෘත සාධන පස්ස වේදනා කියන ටික එනවා. දැනුයි මේ පටිච්චසමුපාද චක්‍රය පටන් ගන්න. ඕගොල්ලන්ව එක පොරොන්දුවකට ගත්ත මතකද අතීත අවිද්‍යාවක් වෙන්නන්න නෙමෙයි අනාගත අවිද්‍යාවක් වෙන්නන්න නෙමෙයි වර්තමානයේක සිද්ධියක් වෙන්නන්නයි එන්නේ කියන එකකට ඕගොල්ලන්ගේ මනස ගත්තා නේද? අන්න එතන ඉඳන් තමයි මේ දැන් පටිච්චසම්පාදේ පටන් ගන්නෙ මේ දැන් අර ස්කන්ධ ටික මේ සිද්ධියට යටත් නැහැ. ඉන්කමින් එක යටත් නැහැ මේ අවිද්‍යාව පත්‍ය සංකාරකින් චක්‍රයේ ඇතුළට. ඒ කිව්වේ මුලින්ම මට කනබුන ආහාරයෙන් යුක්ත රූපයක් ඇත් ඉදිරි පිටට ආවේ ඇහත් අනාත්ම ධර්මයක් පේන රූපයත් ආහාරයෙන් හටගත්තේ මේ දෙන නිසා චක්කු විඥානය උපන්නේ ස්පර්ශ නිසා මෙහෙම රූපයක් පේනවා කියන තැන තමයි ඇත්ත වුණුන් උපකර ඕක අනාත්ම ධර්මතාවය ඔය ටිකේ ඇත්ත නොදන්නාකම දකින්න අවිද්‍යාව කියනකොට ඔන්න ජීවිතේ දැන් එහෙම උපුල් මහත්තයා කියන සටහන හිතන එක දකින්න දැන් අවිද්‍යාපච්චය සංකාර. ඔන්න දැන් මේ පංච උපාදාන ස්කන්ධය හැදෙන හැටි පෙන්වන්නයි එන්නේ. අර ඉස්සෙල්ලා ස්කන්ධ ටික තිබුණේ. ඒක මේ මේ ජරා මරණ නැහැ. දුක ඊතර නැහැ. එතන ධර්මතාවය. දැන් ඔන්න අවිද්‍යාව කිව්වේ ඒ ස්කන්ධයන්ගේ හට ගැනීම නොදන්නාකම නිසා අල්ලගෙන වින්දා. වින්දහම ඒක එහෙමම මතක හිටියා. උන්න දැන් ඒ නිමිත්තට කිව්වා අවිද්‍යාවෙන් හටගත්ත සංකාර. දැන් නිමිත්ත නිකන් නෙමෙයි. මේ නිමිත්තට අපි හිතලා තින්නේ පුද්ගලයෙක්, මිනිසෙක්, උපුල් මහත්ය කියලා. එතකොටම ඒකේ තියෙන තණ්හා උපාදාන කියලා ටිකකුත් කෙනෙක් හැටියට අත්වාද උපාදානය තියෙනවා, දේවල් කාරණා හැටියට කාම උපාදානය තියෙනවා. ඒවට කැමැත්තක් තියෙනවා ඕකේ දැන්. ওই නිමිත්ත. තේරෙන්නේ? ඔන්න දැන් අවිද්‍යා සංඛාර කියනකොට උපුල් මහත්යා කියන සතහන දකින්ද මේ පටිච්චසම්පාද චක්‍රයේ මේ උඩ දෙක. උපුල් මහත්යා බලන්න යන්න හදන්නේ දැන්. දැන් මෙතන සංගියක් කියලා කිව්වේ පෙර ස්කන්ධ ටික ඒ කියන්නේ ඇතුළට එන ටික උදව් කරගෙන අවිද්‍යාවෙන් කර්ම හදාගන්න පැත්තකුත් තියෙනවා. කර්ම විඥානය. ඒ කියන්නේ උපුල් මහත් රූපය මුල් කරගෙන උපුල් මහත්යගෙන නිමිත්තක් හදාගන්න පැත්තට මේ නිමිත්ත සම්බන්ධයි. මේ නිමිත්ත ආපහු ඇහැ උපදින පැත්තට සම්බන්ධයි. දෙපැත්තක සම්බන්ධයක් තියෙනවා. ඒ කිව්වේ දැන් උපුල් මහත්යව බලන්න යනවා කියලා සිහි කරලා අපි යන්න යනකොට වෙන්නේ ඔන්න දැන් විඥානය නිසා නාම රූප වෙලා ආයතන ටික ඇදිලා ආයෙත් ස්පර්ශය නිසා මේ රූප නිමිත්ත පේනවා. තේරෙන නේද? දැන් ඔන්න අපි සංකාරපච්චය විඥානං මේ වර්තමාන කර්ම කළ නිසා මේ ආයතන ටික හදාගෙන තියෙනවා. දැන් මෙතන තියෙන දෝෂය තමයි ඇහැට පෙනෙනවත් එක්කම උපුල් මහත්ය කෙනෙක් කියන ටික වේගෙන් මනසේ යෙදෙනවා. ඇයි කලින් මනසේ හදාගත්ත ටිකනේ. කවදාවත්ම කෙනෙක් පෙනිලා නෙමෙයි මේ තියෙන්නේ. ස්කන්ධ ටික තියෙන තැනක දෙපැත්තෙන්ම කර්ම කෙලෙස් මනසේ යෙදෙනකොට පුද්ගලයෙක් හම්බ වෙනවා පුද්ගලයෙක් ඉන්නවා වගේ නේ වෙන්නේ. සිද්ධිය. හොඳට බලන්න දැන් දෙවනුවට අපි කල්ැතුවමාවේ උපුල් මහත්තයා බලන්න යනවා කියලා. මම එහෙම හිතාගෙන කර්ම නිමිත්ත තුළ පුද්ගලයෙක් ඉන්නවා කියන අදහසින් හිටියා. මම ආයෙත් අනාත්ම හේතුන්ගෙන් හටගත් ආයතන ටිකමයි උපද්දවා ගන්න. ආයෙත් කනබුන ආහාරයෙන් යුක්ත ස්පර්ශය නිසා හටගත්ත ආයතන ටිකයි උපද්දන්න. හැබැයි මේ ඉපදීමට දැන් මගේ මෝඩකම මුල් වෙලා. කෙලස් ටික මුල් වෙලා. එතකොට තියෙන දෝෂේ තමයි ඇහැට පෙනෙනවත් එක්කම ශනිකවමට උපුල් මහත්ය කියන එක ආපහු මනසේ එදෙනවා. දැන් වර්තමානයේ ඇහැ රූප චක්කු විඥානයේ තියෙන තැනක දෙපැත්තෙන් මට කර්ම කෙලස් කියන දෙක යෙදුනහම ස්කන්ධ ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණොත් පුද්ගලයෙක්ම හම්බ වෙනවා මට කෙනෙක්ම හම්බ වෙනවා කියන තැනකින් වෙන්නේ. අපිට දකින අරමුණක් ගානේ වෙන්නේ කර්ම කෙලස් කියන දෙක උපද්දලා ස්කන්ධය ටික නිරුද්ධ වෙන එක. කිසිම වෙලාවකදී අපි හිතාගෙන ඉන්න පුද්ගලයෙක් හම්බුණා හැම නෙමෙයි. දැන් මේ මුළු චක්‍රයේම වර්තමානයේක සිද්ධියක් වෙනවා. මුළු චක්‍රයේම වර්තමාන සිද්ධියක් වෙනවා. ඒ කියන්නේ දැන් දෙවුනුවට හිතේ තියෙන නිමිත්ත සිහි කළා උපුල් මහත්ය බලන්න යනවා කියලා ගියාම උනේ විඥානාවු සලආයතන පස්ස වේදනා කියන්නේ ආයෙත් රූපේ පේන මට්ටමට ඉපැද්දුවා. අපි එහෙම හිතාගෙන ගියත් ඉපැද්දුණු තැන තියෙන අනාත්මය. උපදිනවත් එක්කම කැමැත්ත, පුද්ගලයේ කියන කම කියන තණ්හා උපාදාන කියන gati ටික නම් මනසේ යෙදෙන්නේ. මනසේ යෙදෙන්නේ. දැන් ස්කන්ධ ටික පේන්නේ මුලිනුත් දෙපැත්ත තිදිලා ඔන්න පුද්ගලයෙක් බලන්න ගියා, උපුල් මහත්ය බලන්න ගියා, උපුල් මහත්ය හම්බුණා වගේ තැනදී අපිට තේරෙන්නේ. උනේ පෙරපසු දෙකේ ස්කන්ධ තියෙන තැනක කර්ම කෙලෙස් යෙදිලා. දැකලා ඇසුරු කළා ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා භවය වෙනවා කියන්නේ උපුල් මහත්ය කියලා කෙනෙක් ඉන්නවා කියන තැනකින් මනස හදලා අපට. අපිට ඔය වගේ ස්පර්ශ ආයතන 6 හරහම එන අරමුණු හටගෙන නිරුද්ධ වෙනවා ඒව නිරුද්ධ වුණාට අපිට ඇති බවට නිමිති හිටිනවා ඊට පස්සේ ඒ නිමිති හොයාගෙන තමයි ආපහු අපි මේ ආයතන ටික උපදන්නේ පවත්තන්නේ එතකොට කරන්නේ මෙතන තියෙන දේ දෝෂේ තමයි මේ ස්කන්ධ ටික ඒක ගොඩක් ගැඹුරු සිද්ධියක් මම කියන්න හදන එක. ඒ කියන්නේ ස්කන්ධ ටික අනාත්මවමයි හැමදාම. කන බොන ආහාරයෙන් යුක්ත රූපය කිසිම දවසක පුද්ගලයෙක් උනේ නෑමයි. ඒ ස්පර්ශයෙන් හටගත්ත වේදනා සංඥා චේතනා කෙනෙක්ගේ උනේ නෑමයි. ඇහැට පේනවා කියන ටික. ඒ බව නොදන්නාකම නිසා හට හටගෙන නිරුද්ධ වුණාට ඇති බවට නිමිත්ත අපේ මනසේ හිටියාම මනසේ තියෙන නිමිත්තටයි අපි කෙනෙක් කියලා හිතුවේ කෙනෙක් කියලා කිව්වේ තෙනහස ආදරය කියන කාරණා ටික තණ්හා උපාදාන කියන ටික ඇති කරගත්තේ ඊට පස්සේ ඒ නිමිත්ත කෙරෙහි තියෙන තණ්හාවෙන්මයි ඒකයි දැන් මේ මෙතන තියෙනවා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියලා මෙතන ඵල හේතු සංදියට මේ ඵලයට හේතු හදා ගන්නවා කියන තැනක අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියනකොට ඒ අවිද්‍යාවෙන් හටාගත්ත කර්ම නිමිත්ත කෙරෙහි ඒ කියන්නේ හිතේ හිතේ ඕගොල්ලෝ ඕගොල්ලන්ට හිතෙන්නේ දරුවා ගැන හිතනවා කියලා. අපි කියමුකෝ දැන් ඕගොල්ලන්ට අපිට පේන්නේ දැන් හටගෙන මෙහෙම රූපේ පේනවා. පේනකොට හොඳට මේක අල්ලගෙන මේ අරමුණ අල්ලගෙන හිතනවා හිතනකොට ඇහැ නිරුද්ධ වෙනවා රූපේ නිරුද්ධ වෙනවා දැකපු දේ හේමම හිතිනවා. දැකපු දෙයට හිතනවා පුද්ගලයෙක් ගැන හිතනවා කියලා අපි එක එක දේවල් හිතනකොට මේ හිතේ තියෙන නිමිත්තමයි හොඳට අලුත් එළියා වෙන්නේ. හිතේ තියෙන නිමිත්තට කරුණ එකතු වෙන්නේ. ඊට පස්සේ ඇහැට මේ 13 අනත්ය ගැටෙනකොට අර විස්තර ටික තමයි එහෙමම මතුවෙන්නේ අපිට. එහෙම නැතුව ඇහැට පුද්ගලයා දකින්න මේ පුද්ග පුද්ගලයෙක් පිනිලා පුද්ගලයා හම්බ වෙනවා නෙමෙයි මේ වෙන්නේ. ආපහු ඒ නිමිත්තට අපි හොඳට ඒක අලුත් එළිය කරන හැම වෙලෙම එක එක විදිහට. අලුත් එළිය කරනකොට මනෝපුබ්බංගම ධම්මා කියලා කිව්වේ මනස සිල් ධර්මෙන් පෙරටුව ගමන් කරනවා සිතුවිලි උපදවන්නාද වෙනවා කියලා දූෂ්‍ය මනසකින් ක්‍රියා කළොත් ලැබෙන විපාකයේ දුක කියලා කිව්වේ දැන් මේ නිමිත්තට මේවා හොඳ නැහැ තරහකාරයෙක් අරහෙමයි කියලා හිතන්නකො ඇහැට රූපේ පේනකොටම කනබුන ආහාරයෙන් යුක්ත රූපේ තද්දල අර විතර ටිකේ යෝගලන්ට අප්‍රියං හා අමනාපකම දුක ලබා දීලා ඇති. ඔගලන්ට ආදරේ සෙනෙහස කියන ටිකෙන් නම් ওই නිමිත්තට හිතුවේ මගේ දුව පුතා දරුවා කියලා නම් හිතුවේ. අනාත්ම වූ රූපය හැට ගැටෙනකොටම ඕගොල්ලෝගේ හිතේ ඇලීම ඇති වෙන විස්තර ටික තක්ගල උපදලා ඇති. ඔගොල්ලෝ ස්කන්ධ ටික දන්නේ නැත්නම් කෙලෙස් ටික දන්නෙත් නැත්නම් මේ ස්කන්ධය කෙලෙස් දෙකම එකට එකතු කරලා පංච උපාදාන ස්කන්ධ දුකක් විඳින්නේ. එතකොට මෙතනදී මට පෙන්වන්න ඕන ටික තමයි හැම කාරණාවකම ස්කන්ධ ටික හම්බ වෙද්දී අපේ මනසේ කර්ම කෙලස් ටික කියන ටික ඇති කරලා ස්කන්ධ ටික ඇති වෙනවා. දැන් කර්ම කෙලස් ටික තමයි ඇති බවට අපේ මනසේ තියෙන භවය කියලා කියන්නේ ඇති බවට හිටිනවා. ඒ කර්ම කෙලස් උදව් කරගෙන අදද මේ ආයතන ටික උපද්දනවා. භවපච්ච ජාති කියන අදද උපද්දනවා. මරණාසන්න මොහොතේදී අපේ ඔය නිමිත්තම සිහි වෙනවා. ওই නිමිත්තම සිහි කළා අද දැන් උපුල් මහත්තයා සිහි කළා බලන්න යන්නේ අපි යන්න හදනවා වගේම සිහි කළා යාව හම්බෙන්න යන්න යනකොට එහෙමම ඒ විදිහටම විඥානය මෞකසකට බැස අද මේ විදිහටම සිහි කළා මේ කයට බැසගෙන ආයතන ටික උපද්දනවා වගේම බල අද බලන්න යනවා කියන එකත් මේ කය ප්‍රාණවත් නැති නිසා බිඳිලා නිසා ඒ බලන්න යන යන විදිහටම බලන්න ඕනේ නිසාම විඥාන නාම රූප ආයතන ටිකක් හදලා දෙනවා ආයෙත් බලන්න. ඒකයි මේ වෙන්නේ. එතකොට මට මෙතෙන්දී විශේෂයෙන් මතක් කරගන්න තියෙන දේ තමයි මෙන්න මේ සිද්ධිය ගැන බලන්න. අපි කියමු මාත් වෙලාවට අපි නිකන් හිතාගමු ඔතේ මම මම ගන්න ඉතින් මට කතා කරන්න පහසුද දරුවෙක් ඉන්නවා කියන දැන් ලෝකෙ අපි හිතාගෙන විදිහට දවුරුදු 12ක විතර ළමයි කියන්නේ ඒ කියන්නේ එතන ළමයා කියලා හිතන තැනක එතන තියෙන්නේ කන බොන ආහාරයෙන් යුක්ත රූපය එතකොට ආහාරයෙන් හැදුණු මේ ඇහැ ඒ දෙන්න නිසා සිතේ ඉපදලා වුණ රූප නිමිත්තක් පහළ වෙනවා දැන් ධර්මතානාත්ම ධර්මතා ටිකක් ඒ ටික හිතෙන් අල්ලගෙන මේ මගේ දරුවා මේ මගේ දුව කියලා අපි හිතුවාම ඒ එක්කම සෙනෙහස ආදරය කියන හැඟීම් ටිකක් ඒ හිතේම යෙදෙනවා ඒ කර්ම නිමිත්තෙම යෙදෙනවා ඔන්න ඒ ඇහැ රූප චක්කු විඥානේ නිරුද්ධම වුණා අපි කියමු දැන් දරුවා රට ගියා කියන්නකො දැන් පොඩි කාලේ දරුවා රට ගියා ඒ දැකපු ඇහැ රූප චක්කු විඥානේ ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. නමුත් මේ දැන් මට අන්තිමටම දැකපු සිද්ධිය තමයි දැන් තියෙන්නේ දරුවා කියන තැනකින් හැඟීම් ටිකකින් තියෙන්නේ. දැකපු රූපය ඉතුරු නැතුව නිරුද්ධ වුණා. දැන් එතන තියෙන රූපේ මම දැකපු එකට අයිති සිද්ධියක් නෙමෙයි. කන බොන ආහාර පාන අඩු වැඩි වෙනකොට හැදෙන රූප කලාප අඩු වෙන කන බොන ආහාර වැඩි වෙනකොට හැදෙන රූප කලාප වැඩි වෙන මෙබඳු මම දරුවා කියලා හිතන විදිහේ රූපයක් හදලා දෙන්න පුළුවන් විදිහේ සන්තති ධාතුව විතරයි තියෙන්නේ. අෂ්ටමක රූප කලාප තියෙන තැන. මට මෙහෙම සටහනක් හදලා දෙන්න පුළුවන් විදිහේ ධාතු විතර මෙහෙම රූපයක් නැහැ. නමුත් අපි කියමු දැන් අද වගේ පින්තූර නැහැ කියලා හිතන්න දැන් අවුරුදු දැන් පිටරටක ගියේ ඉගෙන ගන්න කියමුකෝ දැන් අවුරුදු 5කින් 6කින් දැක්කේ නැහැ. කතා බහ කරනවා. හැබැයි අපේ රූපේ සටහන දැන් දරුවා කියලා මේ ටිකම විතරයි තියෙන්නේ දැන්. සමහර විට ලොකු ළමයෙක් දැන්. ගොඩක් ලොකුයි නටනවා දඟලනවා නමුත් අපි ගාව තාම දැන් සෙනෙහස අර ඇඟේ දැවිටි දැවිටි කතා කරපු අර පොඩි ළමයා කියන තැන තමයි දැන් තාම අපේ නිමිත්ත තියෙන්නේ තේරෙන්නේ මේ නිමිත්ත ආපු මේ විදිහ රූපයක් පෙන්වන්න පුළුවන් ධාතුවක් දැන් වෙනස් වෙලා විපරිණාම වෙලා වෙනස් වෙලා විපරිණාම වෙලා අවුරුදු 5 6කට පස්සේ දැන් දරුවා රටින් ඉඳන් එනවා කියන්නකො එනකොට දැන් 13 අනත්වය නිසා එන සංඥාව වෙනස්. ඉස්සෙල්ලා 13 මත තිබුණු සංඥාව වෙනස් එකක්. ඒකයි හිතට අරගෙන අපි කෙනෙක් කියලා හදාගත්තේ. දැන් 13 වෙනස් වෙලා නිසා දැන් 13 අනත්වය නිසා එන සංඥාව වෙනස්. එතකොට අපි ගාව තියෙන විස්තරයට ගැලපෙන්නේ නැහැ දැන්. දැන් මම දරුවා කියලා හිතාගෙන හිටපු අවුරුදු 12 කාලේ තිබුණු අපි ගාව තිබුණු සංඥාවට හදාගත්ත විස්තර ටික තියෙනවනේ. දැන් ධාතුව නිසා එන සංඥාවට ඒක ගැලපෙන්නේ නැහැ. ඉතින් දැන් අඳුරන්නේත් නැහැ කියනවා. දැන් දරුවා ලොකු වෙලා කියනවා. ඇයි දැන් මේ තියෙන එකට එදා සෙනෙහස ආදරය ඇති කරගත්ත නිමිත්ත ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඉතින් අරක අප්ඩේට් කරගන්නවා වගේ එකක් කරගන්නවා. <laughs> ඒ කියන්නේ පරණ සංඥාව මකල දැන් ධාතුව මත මේ හැඩය ගන්නවා හරි දැන් මගේ දරුවා මේ මට්ටමේ කියලා හිතා ගන්නවා දැන් අලුතෙන් දවස දවස ගානේ ඔක අප්ඩේට් කළා නම් ලොකු ෆයිල් ගොඩක් නැහැ ළඟ ඉන්නකොට වෙන්නේ දවස දවස ගානේ වෙනස් වෙන නිසායි ලොකු වෙනසක් නැත්තේ දැන් අවුරුදු 5කින් මේ සංඥාව ධාතු නානත්වය නිසා එන සංඥාව අලුත් එළිය කරගන්න බැරි වෙච්ච නිසා තමන්ගේ මනසේ ලොකු වෙනසක් තේරුණා මම කියන එක තේරෙනවද හැමදාම දවස හැමදාම දැක්කනම් දරුවා අවුරුදු 12 වෙන දරුවා Taman ගාවම ඉන්නවා කියලා කියන්නේ ඒක ධාතුව වෙනස් වෙනවා ඒ සංඥාව වෙනස් වෙනකොට ඒ ඒ සංඥාව මත දරුවා කියලා හදාගන්න. දවස දවස ගානේ කරන හින්දා ඕක දකින දකින වාරයක් ගානේ Tamanගේ කර්ම නිමිත්ත කෙලස් ටික උපද්ද අලුත් එඩියා කරලා පවත්වන නිසා මේ ධාතු උදව් කරගෙන ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. මේ ධාතු උදව් කරගෙන කර්ම නිමිත්ත කෙලස් ටික කාලෙකින් අලුත් වෙඩියා නොකළාම වෙනසක් දැනෙනවා. කෙනෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ අපි ගාව තියෙන කර්ම නිමිත්තයි කෙලස් ටිකයි අලුත් වෙඩියා කරගන්න පුළුවන් මට්ටම ඇතිතාක් අපි කෙනෙක් ජීවත් වෙනවා කියලා කියනවා. අපි ගාව තියෙන කර්ම නිමිත්තයි කෙලස් ටිකයි අලුත් වෙඩියා කරගන්න ක්‍රමේ නැති වෙච්ච දවසට යමරණ කියනවා. ජරා මරණය කියන තැනක උනේ දැන් අර කන බොන ආහාරයෙන් හැදුණු රූප සංතතියම නැති වුණොත් අපි ගාව හිතාගෙන ඉන්න මේ නිමිත්ත නිමිත්ත අලුත් දෙයක් කරගන්න තියෙන ගතිය දැන් නැති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ රූපය ඇහැට හම්බ වෙනකොටම මට උපුල් මහත්තයා කියන අදහස නම් යෙදෙන්නේ එයා හොඳයි හෝ නරකයි කියන කෙලෙස් ටික නම් පවත්තන්නේ. මේ ස්කන්ධ සංතතිය තියෙන මංගාව තියෙන මේ නිමිත්ත උපද්දලා පවත්තන්න. මට ලොකු වෙනසක් තේරෙන්නේ නැත්තේ හෙට දවසේද වෙනකොටත් මේකේ ධාතුව දිරලා ධාතුව වෙනස් වෙලා ඒ ධාතු නානත්වයේ මත සංඥාව වෙනස් වෙලා නමුත් ලොකු පරස්පරයක් නැති නිසා මංගාව තියෙන සටහනට වෙනස තේරෙන්නේ නැහැ. නමුත් නොදන්නවනට අද මේ මට්ටම මම ආපහු අලුත් වැඩියා කරගෙන උපුල් මහත්තයා කියලා යන්නේ. ඔක දවස දවස දවස දවස කරන නිසා මගේ කර්ම කෙලස් ටික පවත්වන්න පුළුවන් නිසා මේ ජීවත් වෙනවා කියලා කියනවා. තේරෙන්නේ? යම් දවසකදී මේ මංගාව හිතාගෙන ඉන්න විදිහේ සංඥාව උපදින්න තියෙන ධාතුවම නැති වුණා. ධාතුවම නැති වුණොත් මංගාව ඒ වගේ සංඥාවක් උපදින්න නැත්නම් සංඥාව උපදිනකොටම උපුල් මහත්තයා කියන ටික ඒක තියෙන හැඟීම් ටික උපදින්න පවතන්ද ක්‍රමේ නැති වුණොත් අපි කියනවා මෙහි මැරිලා කියලා. කෙනෙක් මරුණා නෙමෙයි අපි ගාව දැන් කර්ම නිමිත අලුත් වැඩියා කරගන්න තිබුණු ඉඩ කෙලස් ටික අලුතෙන් අලුත් වැඩියා කරගන්න තියෙන ඉඩ නැති වුණේ. හදාගත්ත එක නැති වෙන්නේ නැහැ. ස්කන්ධය නැති වුණා. අලුත් වැඩියා කරගන්න තියෙන ඉඩයි නැත්තේ. ඒ මොකද අලුත් වැඩියා කරගන්න කියන්නේ දැන් මේ නිමිත්ත අද ඇහැ රූප මේ දහසුව තියෙන මට්ටමට සංඥාව අරගෙන මම පුරුමහත්යක නිමිත්තක් හදාගෙන මම තිබුණා. තව අවුරුදු දෙකක් තුනක් යනකම් මම දැකේ නැහැ කියනකොට නමුත් ඒ ධාතුව වෙනස් වෙනකොට අවුරුදු දෙකකින් දකිනකොට 13 වනත් වෙන නිසා ආය සංඥාව පහළ වෙනකොට මේ සංඥාව වෙනස් වුණත් මට එදා තියෙන එක දැන් අද තියෙන එක මකලා ආ දැන් උපුල් මහත්තයා මෙහෙමයි කියලා හදාගන්න පුළුවන් මට්ටම තියෙනවා. බැරිලා මේ ධාතු සංතතියම නැතිවොත් මට මේ කර්ම කෙලස් ටික අලුත් දෙයක් කරගන්න තියෙන ඉඩ නැති වෙච්ච එක විතරමයි උනේ ජරා මරණ කියන තැනකට. එතකොට මෙතනදී මට පෙන්වන්න තියෙන එකම දේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එක කාරණාවක් කියන්න. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික අනාත්මයි රූපේ කනබුන ආහාර නිසා හැදුනේ වේදනා සංඥා චේතනා ස්පර්ශ නිසා හටගත්තේ විඥානේ නාම රූප නිසා හටගත්තේ සත්වමෝ පුද්ගලනෝ ධර්මතාවයක් ඔය ස්කන්ධ ටිකත් ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් අවබෝධ කරගන්නේ නැතුව අවිද්‍යාවෙන් ඕකේ නිමිති අරගෙන ඒකෙන් පුද්ගලයේ දෙයක් හැටියට තණ්හා උපාදාන වුණොත් බලාපහු ජරා මරණ දුකට යනවා කියන ටික බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අද මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා තියෙන තැනක අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොකොට සංඛාර නිරුද්ධ කළොත් තණ්හා උපාදාන නැතිනම් මතු ජරා මරණ නැහැ කියන එක පෙන්වනවා. මතු කියනකොට ඒක කරපු මොහොතේ ඉඳලා. ඔකේද මම තව එක සිද්ධියක් පෙන්වන්නම්කෝ මේකෙදී. දැන් මම කිව්වනේ අර මේ මේ ස්කන්ධ පංචකේ outgoing incoming කියලා දෙකක් ගැන ඇහැ කන දිවනාසය ශරීරයේ කියන ස්පර්ශ ආයතන 6 හරහාම ධාතු නානත්ව නිසා සංඥා පහළ වෙන මත්තන් තමයි අපිට තියෙන්නේ. ඒ කියන්නේ රූප පේනවා, ශබ්ද ඇහෙනවා කියන හැම තැනකම පේනවා, ඇහෙනවා, දැනෙනවා. ওই ටික එළියේ ඉඳන් ඇතුළට එන ටික. මේ මේකේ දෝෂයක් නැහැ. අහපහු ඇහැ අහකට ගන්නකොටම ඇහත් නිරුද්ධයි පෙනුම දේ තිතුරු නැතුව නිරුද්ධයි කියන එක නොදැක තියෙන දෙයක් හැටියට අල්ලගෙන වින්දොත් මොකද වෙන්නේ? ඔන්න අවිද්‍යා කර්ම ඉතුරු වෙනවා. කාම ධාතුවේ ස්වභාවය තමයි ආයතන 6 6න්ම කර්ම රැස් වෙනවා කාමවචර මට්ටමේ. ඒ කිව්වේ ආපහු එයාට සිහි කළා යන්න හය පොලක්ම හැදෙනවා කාම ධාතුවේ. රූප තියනවා කියලා බලන්න යන්නත් පුළුවන්, ශබ්ද තියනවා කියලා බලන්න යන්නත් පුළුවන්, ගන්ධ තියනවා කියලා බලන්න යන්නත් පුළුවන්, රස තියනවා කියලා බලන්න යන්නත් පුළුවන්, ස්පර්ශය ලබන්න යන්නත් පුළුවන්, සිතුවිලි හිතන්නත් පුළුවන් කියලා කාම ධාතුවේ ආයතන 12කුයි 18 ධාතුකුයි ස්කන්ධ පංචකයකුයි හම්බ වෙනවා යාට. එහි ඉඳන් එන එක නෙමෙයි මේ කියන්නේ. ඇවිල්ලා ආපහු යන්න හොයාගෙන ජීවත් වෙන්න පුළුවන්. ඊට පස්සේ රූප භවය කියලා කියන්නේ. ඉන්කමින් ආයතන 6ටම එන්නේ. ආවට එයාට නිමිති තියෙන්නේ ඇහෙන් දකින්න එකේ, සද්ධාහන එකේ, හිතින් හිතන එකේ විතරයි. නාසයේ ගන්ධය, දිව, රස, කය, පොට්ටබ්බය ගැන නිමිති නැහැ. ඒ හින්දා එයා ආපහු යන්නේ. එයා ඩයල් කරන්නේ තුම්කොලකට විතරයි. ඒ කියන්නේ එයාට රූපේ සිහි කරන්න පුළුවන්, සද්දේ සිහි කරන්න පුළුවන්, සිතින් සිහි කරන්න පුළුවන් විතරයි. තේරෙනවද ආයතන 6ටම එයාටත් රූප පේනවා. සද්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා. දැනුණාට එයාට ගඳ දැනෙන තැනක රස දැනෙනක ස්පර්ශ දැනෙන තැනක හටගෙන නැති වෙනවා කියන ටික පේනනවා. රූපවලදී රූපයක් ඇති බවට සද්ද ඇති බවට සිතින් දැනගත් අරමුණවලදී ඇති බවට ඉතුරු වෙනවා. ඒ හින්දා ඒක හොයාගෙන යන. ඒ මට්ටම. ඒ හින්දා ඔන්න අරූප භවයේදී වෙන්නේ මොකද්ද? ඉන්කමින් 6 මාවට අවුට්ගොයින් තියෙන්නේ ආයතන 6යි. ඇහැයි රූපයයි කනයි සද්දයයි මනසයි ධම්මයයි. 19 ස්කන්ධ පංචකයම තියෙනවා. අරූප භවය කියන්නකො ඉන්කමින් හයම තියෙනවා. අපි කියමු මේ රූප පේනවා. එයාට තේරෙන්නේ පේන රූප වල හිත රැඳෙන්නේ නැහැ. හටගෙන නැති වුණාට මෙතන තියෙන අවකාශනේ නිකන් උදාහරණයක් ගන්නකො. ශබ්දයේ කනට ඇහෙනවා. සද්ද හිත රැඳෙන්නේ හටගෙන නැතිකොට අවකාශෙදි තියෙන වගේ තැනකින් තේන හැර හයම වුණාට එයාගේ මනස ඉතුරු වෙන්නේ එක නිමිත්තයි නං. තේරෙන්නේ. එතකොට අවුට්ගෝයින් එක තියෙන යට එකයි. ඒ කියන්නේ ආයතන දෙකයි තියෙන්නේ. මන ආයතනේ ධම්ම ආයතනේ. ධාතු තුනයි තියෙන්නේ. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු.